එහෙමනම් ජය වේයි අපට ඔබ සිහි කර යන ගමන අපි බුදු පියාණන් වහන්සේ සිහි කරගෙනයි මේ ගමන යන්නේ බුද්ධ කියලා කියන්නේ අවබෝධය කියන එකයි මේක හොඳට කියලා දෙන්න වෙන දෙයක් මොකද මේ මේ බුද්ධ ආගමේ විතරක් නෙමේ හැම ආගමකම පුද්ගලයෙක් ඉදිරිපත් කරගෙන තියෙනවා මේ ශාස්ත්‍රවරයෙක් වශයෙන් පුද්ගලයෙක් වෙන්න බෑ කවදාවත්. බුද්ධ කියන්නේ අවබෝධය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුද්ධ ධර්මය. ධර්මය කියන්නේ සත්‍ය, බුද්ධ කියන්නේ අවබෝධය. එතකොට <coughs> බුද්ධ කියන ගුණය සිහි කරගෙන යනවා කියන්නේ සතියෙන් සම්මා සතියෙන් ඉදිරියට යනවා කියන එකයි. සම්මා සතිය කියලා කියන්නේ දැනගත්ත හොඳ දේ සිහිපත් කරගෙන ඉදිරියට ගමන් කරනවා. එහෙම නැත්නම් ජීවත් වෙනවා. දැනගත්ත හොඳ දේට අනුව ජීවත් වෙනවා කියන එක. අන්න ඒක තමයි ඔබ සිහි කර යන ගමන කියලා කියන්නේ ඔන්න ඕකයි. සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයින්ටත් බුද්ධ කියලා කියනවා. ඒක දෙවෙනි තේරුම. දෙවෙනි තේරුම. පළවෙනි තේරුම තමයි බුද්ධ ධර්මය ධර්ම බුද්ධ ධර්ම කියන්නේ සත්‍ය බුද්ධ කියන්නේ අවබෝධය. මේක හොඳට තේරුම් ගන්න ඕන තැනක්. මොකද අද හුඟ දිනේ බුදුහාමුදුරුවන්ගේ <clears throat> බුදුහාමුදුරුවෝ එපා කිව්ව දේවල් හොයනවා. සීරිපත්‍රේ මගුල් ලකුණු කීයක් තියෙනවද කියලා සමහරව වෙනවා. සමහරව වෙනවා මොනවද මම දන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොයනවා. සමහර තව නොයේකුත් බුදුහාමුදුරන්ගේ පුද්ගලික ජීවිතේට ඇඟිල්ල ගහන අත ගහලා අවසවස ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මගේ පුද්ගලික ජීවිතේට තියා කිසිම කෙනෙකුගේ පුද්ගලික ජීවිතේට ඇඟිල්ල ගහන්න යන්න එපා කියලා. Taman ගැන බලා ගන්න කියලා. එහෙම නේද හොඳ? අපි උතන නෙමෙයි හොයන්න ඕනේ. බුද්ධ කියන තැන හොයන්න ඕනේ. තේරුණේ? සත්‍ය අවබෝධය අනවබෝධය නිසා තමයි අපි <clears throat> බුද්ධ කියන தത്വයටපත් උනේ නැති නිසා තමයි මේ හැම දුකක්ම පින්නතුනේ. සත්‍යය අවබෝධ කරගත්ත දවසට අපිට බුදුන් දකින්න පුළුවන්. දහම් තුළින් බුදුන් දකින්නවා කියන්නේ ආන් ඒකයි. දැන් ඔය අනික් දර්ශනවල දැන් ඕක තදයට ඉදිරිපත් කරගෙන යනවා. දැන් ඔය දෙවියන් වහන්සේ විසින් ලෝකයේ මවන ලදී කියන එක ඒ කට්ටිය දැන් කියන්නේ කොහොමද දන්නවද? කොහොම හරි ඒ කට්ටිය නියමිතන වැඩේ දීලා තියෙනවා. ඒගොල්ලෝ දේව කියලා කියන්නේ බබලෙන තැනවල දේව කියන්නේ. බබලෙන්නේ කොතනද? අසත් ධර්මයේ නෙමෙයි. සත් ධර්මය. බබලෙන්නේ සත් ධර්මය. එතකොට දැන් ඒගොල්ලෝ දේව කියන්නේ සත් ධර්මයට. සත් ධර්මය කියන්නේ ප්‍රඥාව. බුද්ධ. දැන් ඒගොල්ලෝ ලස්සනට හදාගෙන ඉන්නවා. අපි තමයි තව මේ පුද්ගලය පුද්ගලයන්ගේ පුද්ගලික පුද්ගලිකත්වය ගැන හොයලා ඉන්නේ. ඈ දිව්‍යති දිව්‍යති කියන්නේ බබලනවා කියන එක. බබලන්නේ අසද්ධර්මය නෙමෙයි සද්ධර්මය. ඉතින් ඒගොල්ලෝ කියන්නේ සද්ධර්මය තමයි අපි මේ ලෝකෙට ගෙනත් දාලා දෙන්නේ. මෙවුන්කාරය දෙවියන් වහන්සේ කියලා කියන්නේ ඕන ඕකයි. දැන් ඒ කට්ටිය හදාගෙන තියෙනවා. මම හොඳට කතෝලිකවට ආශ්‍රය කරලා තියෙනවා. ඒගොල්ලන් දැන් මේක ලස්සනට අරන් තියෙනවා. සද්ධර්මය දෙවියන් වහන්සේ කියන සද්ධර්මයට දෙවියන් වහන්සේ විසින් මවන්න දේ කියන්නේ සද්ධර්මයේ විසින් අපි මෙහාට ගෙනත් දාලා දෙනවා. ඉතින් මේ පුරුවන් නෙමෙයි නැත්ත නෑ. දැන් ඔයගොල්ලෝ මේ සුගතියට මේ ස්වර්ගයට ගෙනත් දැම්මේ කවුද? සද්ධර්මයෙන් සද්ධර්මය. සද්ධර්මය ගෙනත් දැම්මේ. ඉතින් අද හුඟ දෙනෙක් ස්වර්ගයේ ඊටාම උත්තම ස්වර්ගයේ ඉඳගෙන තවත් ස්වර්ගයක් ප්‍රාර්ථනා කරනවා. ස්වර්ග කීයක් තියෙනවද? හතක් තියෙනවා. ස්වර්ග හතක් තියෙනවා. හතෙන් අති ශ්‍රේෂ්ඨ අති උත්තම ස්වර්ගය මොකක්ද? මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ. ඉතින් ඒකේ ඉඳගෙන තවත් ස්වර්ගයක් ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ මේ අපි ඉන්න තැන ගැන දන්නේ නැහැ කියන එකයි. ඉන්න තැන ගැන දන්නේ නැහැ. තේරුණා නේද? මේ මේ මේ තරු පහේ හෝටලයක ඉඳගෙන මේ සාමාන්‍ය හෝටලයක් ගැන ප්‍රාර්ථනා කරනවා වගේ වැඩක් නෑ කරන්නේ නේද? ඈ මොකද දන්නේ නෑනේ මේ මිනිස්සු මේක දින වටිනාකම. සම්බුදුවරු බිහි වෙන්නේ මෙන්න මෙතන තමයි පින්නකනේ මිනිස් ලෝකයේ සම්බුදුවරු බිහි වෙන්නේ. පසේ බුදුවරු බිහි වෙන්නේ මිනිස් ලෝකයේ. තේරුණානේ? ඉතින් මෙච්චර උතුම් දැනකට අපෝ ගෙනත් දැම්මේ කවුද? මොන බලවේගයකින්ද? සද්ධර්මය එහෙනම් මේ කාර්යා කියන එක නොකිවර කමන්නේ මෙන්න මෙහෙම කියන්න. සද්ධර්මයේ විසින් මා මෙතනට මේ ස්වර්ගයට ගෙනත් දමන ලදී. නමුත් මේ ස්වර්ගයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක නිසා අපි සද්ධර්මයට කියනවා මෙතන නම් අපිට ඉන්න බෑ. මේක අනිත්‍යයි දුකයි. අපි ගිහින් දාන්න නিত্য සුන්දර පරම මංගල තවත් උතුම් ස්ථානයකට තියෙනවා නම් ආන් එක තමයි නිර්වාණය. මේ බෞද්ධයන්ගෙන් ඇහුවොත් ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිත තේමාව මොකක්ද කියලා ඇහුවා. ජීවන දර්ශනය මොකක්ද කියලා ඇහුවා. මොකවත් නෑ ඉතින්. පන්සල් යනවා. පොයේ දවසට මල් පූජා කරනවා. මැරිලා ගියන් පස්සේ මල පෙරේතෙක් වෙනවා. හාමුදුරුවෝ ඇවිදින් අටපිරිකරක් දාලා ගොඩ ගන්නවා. සමහර විට හපෝ පින්නතුනි මට නම් මේ භාවනා පන්ති පැත්තකට දාලා මෙන්න මේක කෑ ගහගෙන කියාගෙන යන්න හිතෙනවා. මොකද මේක තන්නේ කර වැරද්ද අපේ වික්ෂුන් වහන්සේලා අපේ. අය කවුරුත් අපේ නෙමෙයි. ඈ මේ පිටරට මිනිහෙක් ඇවිදින් ඇහුවොත් ඔයගොල්ලන්ගෙන් ඔයගොල්ලන්ගේ බෞද්ධ ජීවිතයක් තියෙන ඔගේ තේමාව මොකක්ද? ඔගේ දර්ශනය මොකක්ද? ඔයගොල්ලන්ගේ එම් එක මොකක්ද? උත් නැහැ. මොකවන්නේ? කතෝලිකයන් අහන්න උන්ට කටපාඩම් කරලා තියා තියෙනවා. මාගේ මවුන් කාර්යය දෙවියන් වහන්සේය, ගෙලවුන් කාර්යය දෙවියන් වහන්සේය. මා විසින් අසන්වැසියාට ප්‍රේම කරමින් දෙවියන් වහන්සේ සතුටු කරමින් සිටියේ යුතුයි. එසේ සිටිය කල්ලි මාව සදාකාලික සුගතියට අරයි යන්නේ. ස්වර්ගයට අරයි යන්නේ. තියනවනේ නේද? වැරදි හරි වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරි වැරදි කියන එක. මම මේගොල්ලන්ව වර්ණනා කරනවා නෙමෙයි. ඒක වෙනම කතාවක්. නමුත් ඒ කට්ටියට තියෙනවනේ කටපාඩම් කරලා දීලා තියෙනව නේද? බුද්ධාගංකාරයෙන් ඇහුවෝ. මොකවන්නේ? ඒක නිසා පින්නතුනේ මෙන්න මේක කටපාඩම් කරගන්න මා මේ සප්තස් වර්ගයේ ඊටාම උත්තම ස්වර්ගයට ගෙනත් දැම්මේ සද්ධර්මයයි. මා මේ උත්තම ස්ථානයට ගෙනත් දැම්මේ සද්ධර්මයයි. මගේ රැකවරණය තියෙන්නේ සද්ධර්මයේ තුලයි. ධම්මෝහ වේරක්කති ධම්මචාරී නේද? මා විසින් කළ යුත්තේ කුමක්ද? සද්ධර්මයේ විසින් දුන්නා වූ මේ වටිනා ප්‍රසාද පූජාව සද්ධර්මයට සතුටු වෙන්න පුළුවන් ආකාරයට පාවිච්චි කළ යුතුයි. සියලුම සත්වයින්ට මෛත්‍රිය කරුණාව පැතිරිය යුතුයි. ශ්‍රද්ධාව ප්‍රඥාව ඇති කරගෙන සද්ධර්මයට තුරුළු දිය යුතුයි. මගේ අම්මා සද්ධර්මයයි. තාත්තා සද්ධර්මයයි. අම්මා තාත්තට අකීකර වුණ නිසා තමයි අපි දුක් විඳින්නේ නේද? එහෙම නේද? අම්මා තාත්තට අකීකර වුණ නිසා අපි දුක් විඳින්නේ පින්නතුනේ. අපි යන්න ඕනේ. දැන් අකීකර වෙලා මේ ගපෙන අපි මේ මේ ඉබාගාට ගියා ඒත් දැන් හොඳටම දැන්මත් තේරුම් අරගෙන අම්මට තාත්තට තුරුල් වෙන්න ගිහිල්ලා. අම්මට තාත්තට තුරුල් වෙන්න. අපේ අම්මා කවුද? තාත්තා කවුද? සද්ධර්මය. එසේ වූ කල්හි අපි සද්ධර්මයේ විසින් සදාකාලික නিত্য සුන්දර පරම මංගල නිර්වාණ සෝය කරා රැගෙන යන්නේ. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා ඒ අයත් මට මේ සංසාර සාගරයෙන් විතර කරවගෙන දුකතියෙන් අත මුදවගෙන යන්න පුළුවන් කියලා. ඒ විදිහේ ශාස්ත්‍රවරයෙක් අපට ඉන්නේ පින්නතුනේ. ඒ විදිහේ දර්ශනයක් අපිට තියෙන්නේ. ආන් ඒක නිසා හොඳට මතක තියාගන්න මාගේ මෙවුන් කාර්යය කියලා නොකියවට කමන්නේ කාර්ය කාර්යෙත් නෑ නෑ අපිට නේද? සත් ධර්මයේ විසින් මා මෙතනට ගෙනත් දමන ලදී. මාගේ රැකවරණය සලස්වන්නේ සද්ධර්මයයි. මා විසින් කළ යුත්තේ සද්ධර්ම ගරුකව කරුණාවෙන් මෛත්‍රී සියලුම සතුන් කෙරෙහි කරුණාව මෛත්‍රිය පතුරවාගෙන ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා යාමයි. එහෙම නේද? ඒක නේද කරන්න ඕනේ. එසේ වූ කල්ලි සද්ධර්මයේ මාව සදාකාලික නිර්වාණය කරා රැගෙන යන්නේ. පාඩම් කරගන්නවාද? පාඩම් කරගන්නවද? කවුරුහත් ඇහුවොත් කියනවද? කියන්න. අන්න එතකොට අපිට තියෙන ඉලක්කයක්. අපිට ගමනක් තියෙනවා. අපේ තියෙන හොඳ ලස්සන ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. තේරුණා නේද? අපිට හොඳ ජීවිත තේමාවක් තියෙනවා. ආන් ඒක මේ ජනතාවට කියලා දෙන්න ඕනේ. මෙච්චර උතුම් දර්ශනයක් නෑ පින්නතුනේ මේ තුන් ලෝකයේම. තේරුණේ අනික් අය දැන් මේවා හොරකම් කරන්න හදනවා. ඈ ඒවා හොරකම් කරන්න හදනවා. මොකද ඉතින් අපි ගන්නෙ නැත්නම් අර යන්න දෙපේ කවුරු හරි නේද? ආන් ඒවත් අමතක කරන්න එපා. හ්ම්. ඉතින් මේක තියෙන වටිනාකම මිනිස්සුන්ට තේරුම් කරලා දීලා නැති නිසා තමයි වෙන හෝටල් හොයාගෙන යන්න හදන්නේ. ඈ තරු පහේ හෝටලයක ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒක නෑ තරු තුනේ හෝටලයක් හොයාගෙන යන්න දන්නේ නෑ. අර මර්සිල් ඩෑස් පියතුමා කියලා තියෙනවා. එයා නිතරම කියන්නේ හාමුදුරනක් දැක්කහම ඕක රත්තරන්ලු මේක රිදීලු. එයාගේ ලෝකව දිහා පෙන්නලා එයා කියනවා මේක රිදී ඕක රත්තරන්ලු. වහම බලන්න මේ මිනිස්සු මොනතරම් මේ බුදුදහම ගැන අවබෝධයකින්ද කතා කරන්නේ. ඉතින් එච්චර උත්තම ස්ථානයක උත්තම ලාභයක් උත්තම ස්වර්ගයක් ඇති කරගන්න ලබාගෙන ඉන්න අපි අපිට මේක ලබලා දුන්නේ කවුද? අපව රැකවරණය, රැකවරණය සලස්වන්නේ කවුද? ආ මේක මතක තියාගන්න. සද්ධර්මය කියන්නේ අවබෝධය. බුද්ධ කියන එක තුලින් තමයි හැම ගුණ ධර්මයක්ම ඇති වෙන්නේ. සියලුම ගුණ ධර්ම ඇති කරගන්න අවශ්‍ය නැහැ වෙන්න තුනේ. මේ බොරළු පා ගන්න අකමැති නම් පොළවේ හම් අතුරන්න යන්න එපා. සිරිප්ප දෙකක් දාගන්න ඉවරයි. හ්ම් සිරිප්ප දෙකක් දාගන්න. සියලුම ගුණධර්ම ඇති කරගන්න අවශ්‍ය නැහැ. එකක් ඇති කරගන්න. එකක්. පුළුවන් දෙකක් ඇති කරගන්න. එකක් නම් පුළුවන් ආවුදුරනේ. එකක් නම් පුළුවන් ලේසියෙන්. අර හාමුදුරනමක් කියවල බුදුහාමුදුරනේ අනේ බුදුහාරනේ මට මේ ඔක්කොම කරන්න බෑ. හැරෙන්නවත් මේ මේ මෙයා ගන්න හැමතැනම විනය නීති දාන ඈ සිවුර පොරවන්නක් ගාතක ඉවන්න ඕනේ කණ්ඩ ගියක් ගාතක ඉවන්න ඕනේ මට මේක කරන්න බෑ කිව්වා මම යන්න යනවා කිව්වා ආ මාන කලබල වෙන්න එපා එකක් ආරක්ෂා කරගන්න පුළුවන් දෙයක් එකක් නම් පුළුවන් කිව්වා එහෙනම් හිත ආරක්ෂා කරගන්න කිව්වලු හිත අපවිත්‍ර වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න කියලා. ඒක නෑ තියෙන්නේ නේද? කමන්නේ ඒක නම් පුළුවන් දේවල්. හිත අපිරිසිදු වෙන දේවල් කරන්න එපා. හිත හිත ආරක්ෂා කරගන්න එච්චරයි. මමත් කියන්නේ එකක් පුළුවන් නේද? පුළුවන් එකක් පුළුවන්. එහෙමනම් බුද්ධ කියන ගුණය ඇති කරගන්න. බුද්ධ කියන ගුණය තුල අනන්ත ගුණ තියෙනවා පින්නතට. අනන්ත ගුණ ඔක්කොම තියෙන්නේ බුද්ධ කියන ගුණය තුල. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුද්ධ ගුණ අනන්තයි අනන්තයි අහලා තියෙනව නේද ලස්සනට කිව්වොත් එහෙම නිින්දත් යනවා නේද අහගෙන ඉන්නකොට සමාධියටත් යනවා අනේ ලස්සන නම් මට කියන්න බෑ මම කටහඬ ලස්සන නැහැ තේරුණේ ඔය බුදු ගුණ අනන්තයි කියන කට්ටියගෙන් අහන්නකො මක් නිසාද අනන්ත කියලා අනන්ත වෙන්න හේතුවක් තියෙන්න බෑ නේද අසීමිතයි. අසීමිතයි. අසීමිතයි තමයි අනන්තයි කියන්නේ. අපි යන්නේ හේතුව මොකද කියලා. හේතුව නම් දන්නේ නැහැ. හේතුව නම් දන්නේ නැහැ. මං කියලා දෙන්නද? හොඳා හොඳා කියලා දෙන්නවා. දැන් පින්නතුනි මෝඩකම තුල තියෙන ගුණධර්මය මොකක්ද? හා කියන්නකෝ. මෝඩකම තුල තියෙන යහපත් ගුණධර්මයක් එකක් කියන්න පුළුවන් නම් අසත් ධර්මයේනේ මං අහන්නේ. මෝඩකම තුල තියෙන එක යහපත් ගුණ ධර්මයක් කියන්න. තියනවාද? කිසිම ගුණ ධර්මයක් නෑ නේද? එහෙනම් සියලුම ගුණ ධර්ම කියන්නේ අවබෝධය තුල නේද? බුද්ධ කියන එක තුල නේද? ප්‍රඥාව තුල නේද? ආන් ඒකයි බුදු ගුණ අනන්තයි කියලා කියන්නේ. මෝඩකම තුල කිසිම ගුණ ධර්මයක් නැහැ. සියලෝම ගුණධර්ම තියෙන්නේ ප්‍රඥාව තුල. බුද්ධ කියන ගුණය තුල. ඒක නිසා අපි බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ එච්චරයි. ඒ තුල තමයි ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව යම්තා ගුණධර්ම තියෙනවා නම් ඒ ඔක්කොම තියෙන්නේ බුද්ධ කියන ගුණය තුල. ආ මේකයි බුද්ධ කියන ගුණය අනන්තයි කියලා කියන්නේ. බුද්ධ කියන ගුණය අනන්තයි. ඒකයි බුදුගුණ අනන්තයි කියන්නේ. පැහැදිලි නේද? පඤ්ඤා ජීවින් ජීවිතමාව සික්ඛං ශ්‍රේෂ්ඨම ජීවිතේ ප්‍රඥාවන්ත ජීවිතේ. සද්දීද බීජං සද්ධාවතා බී සද්ධා බීජං. බීජය මොකද්ද? සද්ධා. සද්දීද විත්තං පුරිසස්ස සික්ඛං පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ ධනය සද්ධාව. අහලා තියෙනවනේ. අර ආලවක යකා බුදුහාඳුරන් ගෙරුවනේ හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවනේ කින්සෝද විත්තං පුරිසස්ස සෙත්තං කිංසෝ සුචින්නෝ සුකමාවහාති කිංසෝ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙත්තං ලස්සන ප්‍රශ්න ටිකක් පින්නතුනේ. මේ ප්‍රශ්න ටික අහන්නත් සෑහෙන අවබෝධයක් තියෙන්න ඕන කෙනෙකුට. කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං පුරුෂයාගේ ශ්‍රේෂ්ඨම ධනෙ මොකද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ විදිහටම ගාතාවකින්. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ කමාවාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාවුසිට්ඨං බුදුහාමුදුරුව අර විදිහටම කවියක් හදලා කිව්වා ආලෝකයක් කවියක් කිව්වා බුදුහාමුදුරුව කවියක් කිව්වා කවි දෙකම එක වාගේ ගාථා කියන්නේ ඉතින් කවි නෑ ඉතින් පාලියෙන් නේද සිංහලෙන් නෑ පාලියෙන් ගාථා සිංහලෙන් කවි ඉතින් මේ ඇයි අහලා තියෙනවනේ නොයෙක් දේවල් කළානේ ගල් වලින් ගහවලු පොළු වලින් ගහවලු උණු වතුර ඉස්සලු නේද උදාහරණට එළියට බහැපිය කිව්වලු එළියට වැස්සෙ නැතිලු ඈ එකපාරක් දෙකක් බහැලා තියෙනවා මොකද මොකේ තියෙන අර දැඩි ක්‍රෝධය ඒ විදිහටම පියාගන්න උනොත් පැවිලා යනවනේ හතරට පැවිලා යනවා මේක ආලෝකයක් බුදුහාමුදුර ඒක නිසා එයාගේ ක්‍රෝධය ටිකක් අඩු කරලා දාන්න බහැපිය එළියට කිව්වා දැස්සා අදලා ඵලය ඇතුළට කිව්වා ගියා ආයෙත් බහැපිය කිව්වා වැස්සා. ආයෙත් ඇතුළට පළ කිව්වා ගියා. ආයෙත් බහැපිය කිව්වා කියලා බහින්නේ කිව්වා. පුළුවන් දෙයක් කරු කිව්වා. <laughs> ඒකට අර තරහ අඩු වෙනා නැදෙන්නේ බහින්නේ නැහැ පුළුවන් දෙයක් කරන්නයි කිව්වා. ඊළඟට වුණ වතුරේ හින්න පටන් ගත්තා. මේ ගල් මුල් වලින් ගහන්න පටන් ගත්තා. උල් වලින් ගහන්න පටන් ගත්තා. ඈ ඊතල වර්ෂාවස් වන්න පටන් ගත්තා. ලෝධිය වර්ෂාවස් වන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඉතින් උණු වතුරේ ඉන්න පටන් ගත්තා. ගල් මුල් වලින් ගහන්න පටන් ගත්තා. බැරි ඒවා එකක්වත් වැදුන්නේ නැහැ බුදුහාරන්ගේ බලයෙන්. අන්තිමට කිව්වා එම්බා ශ්‍රමණය මට දැන් උඹට කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් පරසක් වලේ ගහනකොට කකුල් ගැටියන අල්ලලා. <laughs> ඒ බර බුදුහාරෝ කියනවා උඹට මාව නම් පරසක් වලේ ගහන්න බෑ කවදාවත්. උඹට ඕන නම් ওই ප්‍රශ්න ඕන නම් අහපන් මම උත්තර දෙන්නම් කිව්වා. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහපන් කිව්වා. මම උත්තර දෙන්නම් කිව්වා. ඔබ පරදක්වලේ ගහනාන්න උත්තර දෙනවා නෙමෙයි. ඒ පාට ලස්සන ප්‍රශ්න ටිකක් ඇහුවානේ. ඔය ප්‍රශ්න දෙකක් තමයි මම කිව්වේ. හ්ම්. පුරුෂයාගේ ශ්‍රේෂ්ඨම ධනය මොකක්ද කියලා ඔබතුමාට කිව්වා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව වෙන මොකක් නෙමෙයි. ඈ කතං ජීවින් ජීවිතමාව සෙත්තං ප්‍රඥා කොහොම කොහොම ජීවත් වුණත් මිනිහෙක් මේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ආරම්භ වෙන්නේ. පඤ්ඤා ජීවෙන් ජීවිතම අවසෙත්තා. ප්‍රඥාවෙන් ජීවත් වුණොත් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන්. කිංසෝද විත්තං කුලිසස්සසේ කිංසෝ සුචින්නෝ සුකමාවාති. මොනවහි යෙදුනොත්ද නිතර මොනවහි යෙදුනොත්ද සැප ලැබෙන්නේ. ධම්මෝ සුචින්නෝ සුකමාවාති. ධර්මයේ යෙදෙන්න. ඈ කිංසෝ හවේ සාදු තරං රසානං මේ ලෝකේ තියෙන ලොකුම රසය මොකක්ද? සත්‍යං හරේ සාදු තරං රසාන. ඇත්ත. ඇත්තයි ලොකුම රසය. බොරුව බොරුව තුනේ මේ ලෝකේ රහක් නැහැ. ඇත්ත තුල තමයි ඔක්කොම රහ තියෙන්නේ. තේරුණානේ? සත්‍ය අවබෝධය තුල. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඉවර වෙනකොට ආලෝකයක්ෂයා සෝතාපන්න වුණාලු. සෝතාපන්න වුණාලු. සෝතාපන්න වෙලා මොකද දන්නවද කියලා කියන්නේ. බුදුහාමුදුරුවනේ නෑ බුදුහාමුදුරුවෝ කිව්වා ඉස්සෙල්ලා උඹට තවත් ප්‍රශ්න දෙන්නම් අහපන් කියලා. අනේ බුදුහාමුදුරුවනේ මොකවත් ඉදිරි වෙලා නෑ කිව්වලු. ඔක්කොම හරි කිව්වලු. මේවා පිළිගන්න එපා තවත් මේ සාත්‍රවරු ඉන්නවා මේ ඉන්දියාවේ ගිහිල්ලා ඒ කට්ටිය උන් තාපන් කිව්වලු. අනේ බුදුහාමුදුරුවනේ මට අහන්න දෙයක් මොකවත් ඉදිරි වෙලා නෑ කිව්වලු. ඈ අද ඉඳන් මම ඔබ වහන්සේට নমස්කාර කරගෙන ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරනවා කිව්වා. සෝ අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං බුදුහාමුදුරනේ අද ඉඳන් මම ඔබ වහන්සේට নমස්කාර කරගෙන ධර්මයේ තියෙන සුධර්මතාවයේ දේශනා කරමින් ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ඇවිදිනවා කිව්වා. කවුද මේ කියලා තියෙන්නේ? ආලෝක යකා. තේරුණා නේද? ඒ යකාට එහෙම පුළුවන් නම් කියන්න මේ යකාට කොහොම පුළුවන් වෙන්න ඕනද නේද? මහාන වෙලා ඉන්නේ මේ යකාට. ඒ යකා මහාන වෙලා හිටියේ නෑනේ. නේද? මට ওই ධර්මස්ථකාරයක් කටේට වරමුල්ල යනකොට ඕක මතක් වෙනවා. මට හිතෙනවා ඒ යකාට එච්චර දෙයක් කරන්න පුළුවන් නෙමෙයි මහානලා මහාන වෙලා ඉන්නේ මේ යක්කොන්ට කොහොම කරන්න පුළුවන්ද කියලා නේද? එහෙම නේද? ඉතින් ඔය ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ යකෙක් නෙමෙයි ආලෝකයක් ආ කියන්නේ. එහෙම යකෙක් ඔය ගමකට පැනනොත් එයා මිනිස්සු බඩ ගිහිල්ලා මැරෙයි. මොන බන දේ මිනිස්සුන්ට මේ පැනලා දුවයි නේද? ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ යකෙක් නම් ආලෝක කියන්නේ ඒ ආලෝකයක් ආ ගමකට ගිහිල්ලා පැනනොත් එහෙම. ලේ වමනේ ගිහිල්ලා මැරෙයි මිනිස්සුන්ට. බය වෙලා නේද? නමුත් ධර්ම ප්‍රචාරය කරලා තියෙනවා. කවුද මේ? කවුද මේ? යකා. කවුරුන් නෙමෙයි අපේ එකෙක් තමයි ලංකාවේ ඉතිවි යක්ෂයෙක් වෙන්න ගිහිල්ලා ඉන්න ඇතොරෙන්ද. ලංකාවේ නෑ යක්කෝ හිටියේ නේද? තේරුණා නේද? ආ මේ යකෙක් තමයි ඔය. එදා ඉන්දියාවට ගිහිල්ලා ඉන්න ඇති ඉතින් ගණන්කාරයෙක් වගේ ගණන් දාගෙන ඉන්න ඇති. අපේ එකේ කිසි කතාවක් නැහැ. යක්ෂයෙක්. සාන්තයි දාන්තයි ප්‍රණීතයි සුන්දරයි දෙකුම් කලුයි යක්ෂයෝ කියන જાතිය. තේරුණේ? ඒක නෑ මිනිස්සු බනහන්දාවේ නේද? දැන් අර මහින් මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම ප්‍රචාරක මේ කොට්ටාසේ කියන්නේ ප්‍රචාරක කණ්ඩායම රහතන් වහන්සේලා. මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම ප්‍රචාරයට ආව රහතන් වහන්සේලා. මිහින්තලා ගල උඩ ඉඳගෙන තිස්ස තිස්ස කියන කතා කළාලු. කතා කරනකොට දේවානම් පීතිස්ස උඩ බැලුවලු බලනකොට රැවටුණාලු යක්කු කියලා. යක්කු කියලා රැවටිලා බය වුණාලු. යක්කු කියලා රැවටුනේ මොකද? මේගොල්ල මේ මේ රහතන් වහන්සේලා යක්ෂයෝ වගේ. ඒකනේ රැවටෙන්නේ. ඒ වගේ කෙනෙක් දැක්කොත් නේ රැවටෙන්නේ නේද? දැන් ඔය මහත්ය වගේ කෙනෙක් දැක්කොත් මම රැවටෙන්න පුළුවන් නේද? ඈ? ඒක රහතන් වහන්සේලා කවුරු වගේද? යක්කු වගේ. යක්කු කවුරු වගේද? රහතන් වහන්සේලා වගේ. සාන්තයි, දාන්තයි, සුන්දරයි, සංවරයි, දැකුම් කලේ මන නන්දනීයයි, ආලෝකමත් ඒක නැරෙවටුනේ නේද? තේරුණේ? බය වුණේ, බය වුණේ උන්ට අම්බානට ගැහුවා නෑ යක්ෂයෝ. ඔය දේවනම් පිටිස්සලාට ගායුවා කියන්නේ ආයෙ නෑ එක එකවත් ඉතුරු කොලේ නෑ. ඔය යන්තම් ඉතුරු වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. ඒකයි බය වුනේ. රැවටුනේ අර දර්ශනයේද? ඈ යක්ෂයෝ කියලා රැවටුනේ. ඒතර යක්ෂයන්ගේ හැටි කොහමද? සාන්තයි, දාන්තයි, සුන්දරයි, දැකම් කලුයි, මනනන්දනීයයි, චිත්තාකර්ෂණීයයි, ආලෝකමත් තේරුණාද? අපි ඇත්තන්ගේ හැටි කියන්නේ. ආලෝකත් ඒවයි කෙනෙක් තමයි. මෙන් ගිය කෙනෙක්ද ඔයක? ඒක ආමතුරු කියන හැටි බය නැතුව මම බය වෙන්නේ නෑ දැන්ගේ ಗುಣ කියන්න බය වෙන්න ඕනේ. තේරුණේ? එහෙමනම් මමත් යක්ෂ පැටියේ ඔයගොල්ලත් යක්ෂ පැටව කියලා හිතේ තියාගෙන අපි යන් ඉදිරියට. දක්ෂය වගේ නේද? තේරුණා නේද? ඉතින් මේ මම මේ කියලා දුන්නේ අපේ ඉතිහාසයත් ඒ වගේම අපේ සිංහල බෞද්ධ ජීවිතවල තියෙන වටිනාකමක් පින්න තුනේ. අද මේ ඉතා උත්තම ඓතිහාසික පෝයක් දවසක නිසා මම මේවා කියන්නේ. තේරුණේ? බුද්ධාගංකාරයෙන් පෝය පහ වුණා. නේද? බුද්ධාගංකාරයෙන් පෝය පහ වුණා නේද? දැන් අනිත් පෝයවල විසක් එකක් දැන් පොසොන් එකක් බුද්ධාගංකාරය අරගෙන තියෙන්නේ. අනිත් පෝයවල ටික බෞද්ධයින්ගේ. තවත් පෝයවල 10ක් තියෙනවා. ඒ 10න් බෞද්ධයින්ගේ. බෞද්ධයන්ගේ පොයේ දවසට බෞද්ධයෝ පන්සල් යනවා, භාවනා කරනවා, සිල් ලකිනවා, දන් දෙනවා. බුද්ධාගංකාරයන්ගේ පොයේ දවසේ බුද්ධාගංකාරයෝ ඉන්නේ පාරේ. ඈ තේරුණා නේද? පාරට යන්න පුළුවන්ද? ඈ ඔක්කොම බජව බලි බයිලා පාටි තියෙන දාර තමයි පාරේ. අවුරුද්දට නම් ගෙවල් වල ඉල්ල හරියව කරනවා. ශ්‍රද්ධාතර පාරේ. වැඩක් නෑවා කියලා සුරාපානය දුරාචාරය ඉඳුරම් පිනවීම කියන්න දෙයක් නෑ ඔවුන් කරන එක දෙයක්වත් බුදුදහමට ගාවන්න බෑ ඔය වෙසක් උත්සවයේ වෙනුවෙන් කරන එකක් පුළුවන් නම් මට පෙන්වන්න බුදුදහමට සම්බන්ධ කරන්න පුළුවන් එකක් පෙන්වන්න පුළුවන් නම් අරගෙන ඉඳුරම් පිනවීම හැර වෙන මොකද්ද කරන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා හෙළුවැළු ගෑනු පින්තූර ගහගෙන බයිලා බයිලා ගහනවා ඒක එක්කෙනාගේ නම කිය කියා සම්මාදම් කරනවා. මේවා කියන්න ඕනේ පින්නත මේවා මම නොකියුව කියන්න කෙනෙක් නැහැ. තේරුණා නේද? ඒක නිසා මේවා මතක තියාගන්න. අනේ අපේ බුදුදහමට යන කල. අහෝ මාදේසෝ ධර්මයේ විදිය ඵල. අප්ප මහදෙන කිසේ සම්පාදයට වය ධම්මා සංකාරා. එහෙම කියන්න කියනවා නේද? ඈ බුදුහු හඬනවා. කොහොමද හඬන්නේ? අහෝ මාදේසෝ ධර්මයකට ගිය කල. වය ධම්මා සංඛාරා අප්පමාදේන භික්කවේ සම්පාදිත. මේවත් තවත් දුරට ගියොත් තව අවුරුදු 4ක් 5ක් යනකොට වෙසක් පොය දවසට පන්සල් හිස් පන්සල් නෙමේ දන්සල් පන්සල් යන්නේ පොඩි මිනිස්සුනේ මේ කෝටිපතියෝ අන්ටු අන්න එකෙන් ගිහිල්ලා බැලලා අර අසරණ මිනිස්සුන්ට කණ්ඩ තියෙන එක කාලා එන්නේ ගිහිල්ලා නැද්ද කාලා නිකන් ගියක් කමන්නේ මුන් එතන ඉඳන් කරන්නේ සාසනය විනාශ කරන එක නෑ කරන්නේ බජෝ ගහන එක නෑ කරන්නේ ඔන්න ඕවත් ටිකක් කල්පනා කරලා තියන්න මේවා දෙයයන් ආන්සේ ඇවිදින්න ආරක්ෂා කරන්නේ සමහරු හිතා ඉන්නවා විෂ්ණු ඇවිදින් කරයි කියලා. බාර දීලා තියෙනෝනේ දේවා නාගා මහින්දිකා කියලා. භූතයින්ටයි නාගයින්ටයි දෙවියන්ටයි බාර දීලා. අපූර්වට පුළුවන් වෙයි. ඒගොල්ලන්ට බෑ අරවල සුමන සමන් දෙයියෝ දැන් ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉස්සර හිටිය සම මේ සමන්න කන්දේ දැන් නෑ ඒ. ඇයි අප්පා ඕකට ගිහිල්ලා මොන් කරන දේවල් දැක්කාම විස්මස් මේ සෝතාපන්න මිත්‍ය සුමන සමන් දෙයියන්ට උතන ඉන්න පුළුවන්ද? බැහැ දැන් අතහැරලා තාලා දැන් ඉන්නේ රිවි ලෝකේ ඉන්නේ. හාමුදුරුවෝ දන්නවා දන්නවා දන්නවා මොකද මන් දන්නේ නැත්තේ. ඒ කාලේ පුළුවන් නම් කරන්න කියන්නේ ඔගේ ඉල්ලව දෙන්න ඉල්ලවල. ඈ කටවරද්දන්න දෙන්නේ පොඩ්ඩක් න්යාපලොත් ඒව දුන්නා හොඳ නෝකට. දැන් කට නෙමෙයි හැම එකම වරද්දාගත්තේ ඇයි. දැන් ඔය නෑ බය නැතු යන්න ඕන එකක් කරන්න නෙමෙයි. ඔය මුන් ගිහිල්ලා කරන දේවල් වලට දෙවියෝ ඉන්නවා නම් ඔතන මුන්ගේ කෑලිවත් ඉතුරු කරන්න එකක් නැහැ. කන්දෙන් පල්ලෙහාට කකුල් ගැටි ගන්නලා විසික් කරලා ගායි. ඉන්නවනම් නෑ ඔතන නෑ දැන් ගිහිල්ලා. ඉන්න බැරි හන්ද තමයි ගිහින් තියෙන්නේ. තේරුණා නේද? එතන දැන් පෙම් මඩුවක් කරගෙන තියෙන්නේ. පින් මඩුවක් නෙමෙයි. මේවා ඉතින් මේ විසක් උත්සවය නිසා මම පොඩ්ඩක් මතක් කළේ පින්නතුනි කිසිම දෙවියෙකුට නම් බාර දෙන්න එපා මේක. විෂ්ණුටවත් කතරගමටවත් තව එහෙකටවත් මේක ආරක්ෂා කරන්න බෑ. මේක ආරක්ෂා කරන්න ඕනේ අපි. බුදුහාමුදුරුව මේ දීලා තියෙන්නේ අපිට එන කාටවත් නෙමෙයි. තේරුණා නේද? අපි දැනගන්න ඕනේ අපේ ජීවිතේ මොකද්ද ජීවිත තේමාව මොකද්ද අපි ඉන්නේ කොහෙද ඉන්නේ කොතනද අනිත් මිනිසුන්ට වඩා අපේ තියෙන අනන්‍යතාවය මොකද්ද මෙන්න මේවට දැනගෙන බුදු දහම පිළිබඳව අවබෝධ කරගෙන අපේ දරු පැටවුන්ටත් මේ ටික කියලා දුන්නොත් තව අවුරුදු 10ක්වත් මේක තියෙයි පින්නතුනේ. නැත්තම් 10ක්වත් තියෙන්නේ නැහැ. දැන් 50 දැදා තියෙන්නේ. ඒක නිසා මම මේ අම්මලාට තාත්තලාට කියන්නේ දරුවන්ට මේවා කියලා දෙන්න ගිහින්. දරුවනේ බුදුදහම කියන්නේ ඕක නෙමෙයි කියලා. දැන් මේ පොඩි උන් හිතාගෙන ඉන්නේ ඕක කියලා නේද? බුදුදහම කියන්නේ තන් සැලුයි ඔය බජවුන් නටන එකයි වෙසක් උත්සවයේ අපේ බුද්ධ ධර්මයට බුද්ධ ශාසනයට කිසිම සම්බන්ධකමක් ගෑවෙන්නවත් පුළුවන් දෙයක් ඔය වෙසක් උත්සවයේ දවස කරනවාද? ලක්ෂ ගණන් වේදන් කරලා බලුපත්තු කරගෙන. අනේ සාදු බුදු කොළම බලපෝ 500යි කියලා ඉතින් කියනවා. ඈ නිමිනව හොස් වෙනවා නිමිනව හොස් වෙනවා බුදු කොළඹ බලපෝ 500යි. ඔය තොරන් දැකලා උපාසකම්ම නෝඩ උපාසකම්මල කියනවා කියන්නේ ඕක තමයි. අනේ සාදු බුදු කොළම බලපු 500යි නිමිනවා ඕෆ් වෙනවා නිමිනවා ඕෆ් වෙනවා කියලා කියනවා. ඇයි දෙයියනේ මේ තියෙන්නේ පහන් පත්තු කරන්නකො. මේ මේකත් පහනක්. ඔය පහන් ටිකක් පත්තු කරගන්නකො. එකක් ඔස්සේ දවසේ. ඔය ඔය විදුලි බල්බ් පැත්තකින් දාලා ඉවරලා. මේ පහන් කුරු ටික පත්තු කරගන්නකො. ඈ හිත පිරිසිදු කරන්නකො. එතකොට මොකද අපේ මේ ආලෝකය පිට වෙන්නේ නැද්ද? පිට වෙනව නේද? ආන්නේ බුදුපහම් පත්තු කරනතුරු මම මේ කතාව නවත්තන්නේ නැහැ. මන්ත අවුරුද්දකින් දෙකකින් යනවා ගිහිල්ලා සමාජයට ගිහිල්ලා ගුටි කාලා තමයි එන්නේ මම ආයේ. ඈ මේවා කිව්ව හැටි මට ගහනවනේ අල්ලගෙන. ඔව් ගුටි කාලා තමයි ඉන්නේ. ගුටි නෙමෙයි මාව මරලා දැම්මත් මම ඇවිදින් ඉන්නේ. මේ බුදු සසුන බේරගන්න මම ඇවිදින් ඉන්නේ. තේරුණා නේද? මං මගේ එක සංඝයා වහන්සේලා හතර දිනක් හිටියොත් මේ ලංකාවට හොඳටම ඇති. නටන්නේ නැහැ නම් වැඩි කාලෙ. ඒගොල්ලන්ට කිව්වා මේක මොකද්ද මන් දන්නේ විසක් සොමියලු. ඒ ලක්ගාවට කියනවා ඒව හරියන්නේ නැල්ලු. ඔබ වහන්සේලා හිතා ඉන්නේ හැමදාම එක වගේ තියේ කියලාලු. වෙනස් වෙනවා කියලා නම් කියනවා. ඉතින් මේවා වෙනස් වෙලා තියෙන්නේ මේවා දැන්. අනිත්‍යයි කියලා කියනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් අනිත්‍යයි කියලා. දැන් තියෙන වෙසක් සොමිය. නන්න තත්ත්වය. ඉතින් මම මේව දැනුවත් කළේ අපි කවුරුත් එකතු වෙලා තව අවුරුදු 10ක්වත් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ. එක එක්කෙනා මේ ගැන හිතුවත් ඇති. මෙතන දැන් 4500ක් ඉන්නවා. ඔය එක එක්කෙනා ඔයගොල්ලන්ගේ දරුවන්ට මේ කින් කියලා දෙන්න දරුවනේ ඕක නෙමෙයි බුදුදහම කියන්නේ කියලා. එතකොට එක්කෙනෙක් තව කෙනෙක් හැදුවොත් එහෙම මෙතන 500ක් ඉන්නවා 1000යි නේද? දෙන්නේ කැදුවොත් එහෙම 10 දෙනෙක් කැදුවොත් ආන්ිය ආකාරයෙන් මේක අරයි යන්න ඕනේ. එතකොට විශාල පිරිසක් බෞද්ධයෝ වෙනවා. ඒතර බුද්ධාංගකාරයෝ ඉන්නේ ටික දෙනයි. බෞද්ධයෝ වැඩි. අද වැඩි හරියක් ඉන්නේ බුද්ධාංගකාරයෝ. බෞද්ධයෝ අඩුයි. ඒක නිසා අපේ පැත්ත දුර්වලයි. තේරුණා නේද? ලංකාවේ ජනගහණයෙන් 100ට 100ට 100ට 100ට 100ට 30ක් ඉන්නේ අන්‍යාගම්කාරයෝ. දැන් ඔයාගම තියෙන ක්‍රමයට. 130ක් මුස්ලිම් එතකොට කතෝලික ආදී අය. 100ට 10ක් ඉන්නවා බෞද්ධයෝ. 10යි 30යි 40යි නේද? 100ට 60ක් ඉන්නේ බුද්ධාගංකාරයෝ බුද්ධාගංකාරයෝ කියන්නේ අම්මා බුද්ධාගමේලු තාත්තත් බුද්ධාගමේලු අපි බුද්ධාගමේලු ඔබ පන්සල් ගිහින් තියනවද අනේ නෑ පන්සල් ගිහින් නෑ අපිට අවශ්‍ය නෑ නේද අපිට අවශ්‍ය නෑ ඔන්න ඔබ තමයි තාත්තේ එක දවසක් බුද්ධාගංකාරයෙක් ආවනේ මේ මා බෝධි පූජාවක් තියන්න අර මම විස්තර පන්තිලේ ඉන්න කාලේ විහාරාත්පති කාලේ බුද්ධාගංකාරයෙක් ආවා මම කිව්වා নমස්කාරය කියන්නේ කියලා ඌ මගේ මූණ දිහා බලා ඉන්නවා මම කිව්වා নমස්කාර කියනවා ඔය කියලා ආයෙත් මූණ දිහා බලනවා මම තදේට කිව්වා নমස්කාර කියනවා කියලා নমස්කාරය කියලා කිව්වා. අන්නේ මං කියේ নমස්කාර කියන්න කියන්නේ. নমස්කාරය කියලා කිව්වා. ඉතින් මමයි මෝඩයා. ඌ මෝඩ නෑ. නමස්කාරය කියලා කියන්න කිව්වා නමස්කාරය කියලා කිව්වා. ඔන්න ගත්තේ. මෙන්න මට වෙච්ච සිද්ධියක්. එදා ඉඳන්නම් මම බුද්ධාගංකාරයෙන්ගේ බෝධි පූජා තියන්න ගියේ නෑ. බෞද්ධයෙක් આવුත් බෝධි පූජාවක් තියාගන්න ඕනේ කියලා මම අර ශාලාවට එක්ක යනවා බෝධි පූජාවක් තියෙනවා. දැන් මේක කරන්නේ බෝධි පූජාව තමයි. ඉතින් ඒගොල්ලෝ බෞද්ධයෝ නිසා මම බෝධි පූජාවක් පටන් ගන්න ලකන්නේ. කමක් නැහැ නේද? අවුරුද්ද බෝධි පූජාවක් පටන් ගත්තා. කමක් නැද්ද? කමක් නැහැ. බෝධින් උච්චති චතුසු අරිය සත්‍යේසු ඥානං. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ඥානයේද. පූජා කරනවා කියලා කියන්නේ අවබෝධ කරගන්න එක. ඒ අවබෝධ කරගන්න එක. ආන් එකයි බෝධි පූජාව කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත හැටි ඔක්කොම ග්‍රහ දෝෂ ඉවරයි. අපල ඉවරයි. ඔක්කොම සඵල වෙනවා. අපල දුරු වෙලා. තේරුණේ? ආන් එතකොට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් අපිට වඳින්න පටන් ගන්නවා. මේ බෝධි පූජා කරනකොට මොකද්ද මේ සක්‍රියක් වඳිනවනේ සක්‍රිය කියන්නේ ග්‍රහයින්ගේ ලොක්කනේ ඔය ඔක්කොම ග්‍රහයින්ගේ ලොක්කාව සක්‍රියක් සක්දෙව් රජින්දා හොඳ මිනිසුන්ට වෙන්දා ඒක දුටු හින්දා සියලු දෙවිවරු අපට වෙන්දා එහෙනම් අපි දෙවියන්ට වැන්දොත් එහෙම ඒ දෙවියෝ විලිලැජ්ජාව පිටිගෙනින් නම් විලිලැජ්ජාව ඉවස ගන්න බැරුව දිව හපාගෙන කාලා මැරේ නේද බෞද්ධ දෙවියෙකුට වැන්දොත් එහෙම <laughs> අර සංඝයා මතලත් පූජා වරේ යනවා කතරගමට. විකාර. දෙන්න ඕනේ ආයේ නෑ. ඈ ලොක්කා අපිට වඳිනවා. අපින්නේ කාටද මේ ගියන්ට වඳින්නේ? හ්ම්. ඒ ගහට්ටා පුණ්‍ය කරා සීලවන්තා උපාසකා. පින් දහම් කරන අභිසමියම් පෝෂණය කරන ගිහියන්ට සක්‍රියව දෙනවලු. නේද? කිහිම නැ කියලා තියෙන්නේ. ඉතින් අපි අනේ කොහෙවත් යන මේ මේ දෙවි නැට්ටන්ට වදිනවා කියලා. නෑ ඔය පය යන්නත් එක්කලා මේ කියන්නේ. එක මිනිහෙකුට මෙහෙම කියන්න පුළුවන් නම් මොනතරම් ශක්තියක් තියෙන්න ඕනද? පුළුවන් නම් මට ඕන දෙයක් කරන්න කියන්න පුළුවන් නම් ගිහිල්ලා කතරගමට හරි ඕනියන්ට හරි විෂ්ණුන්ට හරි ඕන එකක් කරන්න කියන්න පුළුවන් නම් මම බලා ගන්නම් ඉතුරු වගේ. මං කෙලින්ම ලොක්කට කියනෝනේ ගිහිල්ලා. හලෝ මේ තමුසේ අපිට වඳිනවා මුන් අපිට ගහනවා කියලා කිව්වට උන්ට දෙයින් හොඳටම අල්ලගන්න. නේද? සෞඛ්‍යව රජින්ද අපිට වඳිනවා නම් ලොක්කනේ. මේ සොක්කන්න පුළුවන් ද අපිට ගහන්න? ගැහුවොත් ගින් කියනවා එච්චරයි මන්නම් කියනවා කියලා. මන්නකට එන්නේ නැහැ එකෙක්වත්. දන්නවනේ ලොක්කට කියන බව. තේරුණාද? මෙන්න මෙහෙම මිනිසුන්ට ඉදිකරකම ඇති කරලා දෙන්න ඕනේ. අන්න ඒතකොට තමයි කඩාගෙන බිඳගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අද ශ්‍රී මහා බෝධියත් මොකද්ද කරන්නේ කියලා. අනුරාධපුරේ උන්නේ රෑ 9ට විතර මොකද්ද කරලා තියෙන්නේ? අර කළු දෙයියට පූජාවක් ටිකක් තියෙනවා. බුද්ධ ආසනයට. ඔය කළු දෙයියට විලි රැජ්ජාව තියෙනවා නම් පොඩ්ඩක් හරි. දිව හපාගෙන කාලා මැරේ නේද? බුද්ධ ආසනයට කණ්ඩ දීලා මම බොරු කියනවා නම් ගිහිල්ලා බලන්න අද ගිහින් බලන්න. ශ්‍රී මහා බෝධිය බුද්ධ ආසනය මත තියෙන්නේ මොකද්ද කියලා? රෑ 9ට විතර මොනක් මොනවද තියෙන්නේ? කිරිපත්, කැවුම්, කෙහෙල් ගෙඩි, කුණු වෙච්ච ඒවා. කළු දෙයියට කණ්ඩ දීලා බොරු නම් ගිහින් බලන්න. මම බොරු කියනවා නේද? ඈ ඔන්න தත්වේ. සෝය කළු දෙයියට පුළුවන් නම් බෝධිය ආරක්ෂා කරන්න දෙමළෙක් ගිහිල්ලා ඔක් කපයිය. ඒ දෙමළෙක් කැපුවා නෑ බෝධිය. දැන් තියෙන්නේ ඒකෙන් පැටවෙච්ච මේ පොප්පුවක් ගහක් වගේ කැලක් තියෙන්නේ දැන්. ඒ මිහිඳු මොකද සංගමිකාව ගෙනාව බෝධිය නෑ උතන. ඒක දෙවි දෙමළෙක් කියලා ඉතින් කැපුවා. ඒකෙන් පැලෙච්ච පුරක් තමයි දැන් මේ තියෙන්නේ. පුවක් ගහක් විතර ලොකු මහතර තියෙන්නේ. ඔවා දන්නේ නැහැ මොකදනේ. කළුදෙය කොහෙකින්වත් දන්නේ නැහැ ඉලා නේද? රාත්‍රී ආදුව ගිහින් නැති කොහේ හරි. මම මේවා කියන්නේ ඔක් කඩලා යන්න ඔය දේව සංකල්ප පරවමිනා තියෙනවා නම් කඩලා දාන්න ඕන මේවා. අපි බෞද්ධයෝ බෞද්ධයෝ බවපත් කරන්න මට ඕන කරලා තියෙන මහ ජනතාව. තේරුණාද? අපි දෙවිවරු වෙමු. අපි බැබලෙමු ධර්මයේ තුලින්. නේද? දෙවියෝ කියන්නේ බැබලෙන කට්ටියද නේද? ඉතින් අපි බැබලෙමු ධර්මයේ තුලින්. පහම්පත්තු කරන්න ඔය විදිහට බලු පොරේ නෑ අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් දන් දෙමු සිල් රකිමු භාවනා කරමු එතකොට අපේ ආලෝකයක් විහිදෙන්න පටන් ගන්නවා බුද්ධාලම්බන ප්‍රීතිය බුදු රැසේ දෙන්න පටන් ගන්න යාගේ කතාවක් නෑ බුදුරස් කියන්නේ මොනවද? අවබෝධය ඇති වෙනකොට අපේ සිත කෙලසුන්ගෙන් ඉවත් වෙනවා. කෙලසුන්ගෙන් ඉවත් වෙනකොටම අපේ සිතේ ආලෝකය විහිදෙනවා. මේ සිත ප්‍රභාස්වරයිනේ ආලෝකමත් පස්සේ මේක අපිරිසිදුනේ නේද? සිත ප්‍රභාස්වරයි ආලෝකමත් කෙලෙස් වලින් තමයි අපිරිසිදු වෙලා තියෙන්නේ මේක. අර කෙලෙස් මට බොහොරක් ඇතුලෙන් එනකොට අපිරිසිදු වෙනවා. ඉතින් මේ කෙලෙස් වලින් ඉවත් වෙනකොට අන්න පිරිසිදු චිත්තය එළියට ඇවිදින්න බබලන්න පටන් ගන්නවා. ඒ සිත පිරිසිදු වෙන්නේ අවබෝධය තුළින්. ඒක නිසා ඒ ලැබලීමට කියනවා බුද්ධ රශ්මිය කියලා. බුදු රස් කියලා කියනවා නේද? අනේකයි. දැන් ඉතින් ගල් ගැටළු නොලිනුත් බුදු රස් හේතුවන් හදනවනේ මේ කට්ටිය. ගල් ගැටළු ලස්සෙන්. යම්කිසි වික්ෂෝන් රජයන් බුදුහාමුදුරන්ගෙන් විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ගෙන් පේන්නම රැස් වේදෙනවා. රහතන් වහන්සේලාගෙනුත් වේදෙනවා. යම්කිසි වික්ෂෝන් වහන්සේ නමක් ගැඹුරින් ධර්ම දේශනාවක් පැවැත්වුවොත් එහෙම ඒත් වේදෙනවා. ඒ මන්නම් පුදුම වෙන්නේ නැහැ ඒකට. වේදෙනවා. දැන් මම මේ කමඨාන් දිලා ලීට යනකොට ඕනම් ෆොටෝ එකක් ගන්න බලන්න. අරගෙන බලන්න මොකද්ද කරලා තියලා තියෙන්නේ කියලා. මොකක් නැහැ මේකප් කරනවා වගේ කිසි කතාවක් නැහැ. මේකප් තියා මම පවුඩර් ටිකක්වත් දාන්නේ නැහැ. තේරුණාද? ආනිකයි. ඇත්ත වශයෙන්ම එක දවසක් උපාසකම්මල වගේ කණ්ණාඩි දාගෙන බලනවා. මන් දන්නේ කණ්ණාඩි දාන්න මොකටද කියලා. පස්සේ මට ආරංචි වුණා ඔබ වහන්සේගෙන් රැස්වි දෙන්න පටන් ගත්තා. මේක අපේ සාමාන්‍ය හැට පේන්නේ නැති යන හොඳට බලන්න කණ්ණාඩි දැම්මා කියලා. ඔන්න මේ මේ ජපන් පන්සලේ කිරිල්ලවල වණ කියන්නේ කියලා. ඒ ගැඹුරින් ධර්ම දේශනා කරගෙන පැයක් හමාරක් ඇතුළට යන්න ඕනේ. මම පුදුම වෙන්නේ නැහැ ඒක. මගෙන් විතරක් නෙමෙයි. ගිහියෙක් ඒ ධර්ම දේශනාව කළා නම් ඒ ගිහියගෙනුත් පිළිදෙනවා රස්නේ. මගෙන් විතරක් නෙමෙයි. උපාසකම්ම කෙනෙක් ඒ විදිහට ධර්ම දේශනාව කළොත් එතනොනුත් රැස් වෙ දෙන්න පටන් ගන්නවා. අන්න ඒ රැස් තමයි, ඒ රශ්මිය, ඒ ආලෝකය තමයි අපි බුද්ධාලෝකය විසත් දවසට බබලවන්න ඕනේ පින්නතුනේ. ඔය බලුකුක්කල ආලෝකය නෙමෙයි. තේරුණාද? තේරෙන්නත් එක්ක තමයි කියන්නේ. <laughs> එහෙනම් දැන් අපි මේ අද පැයම ගත විනාඩි 45ක් මම ගත්තේ ඔය එකක් ඔස්සේ වෙනුවෙන් ඔය කට්ටිය මේව නිකන් මේ මේ උද්‍යෝගයටපත් කරලා දාන්න උත්තේජනයටපත් කරන්න කඩාගෙන බිඳගෙන යන්න හිතෙන වැඩි දැන් නේද ඒකල නම් ඉතින් හොඳ තමයි එච්චර කල් මොකද කොලේ අපි මොනවද කරන්න ඕනේ ඈ ඔය ඉස්සර අපිට උගන්වන අපි ඉගෙන ගන්න කාලේ ඉංග්‍රීසි පිළිබඳව උපදේශකවරයෙක් කෙනා ඉන්ස්ට්‍රක්ටර්ලා කියලා කියන්නේ. ඒගොල්ලෝ උගන්වන්නේ නැහැ. මොකවම උගන්වන්නේ නැහැ. අපිට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හොඳ න්‍යායකට ඇති කරලා දෙනවා ඒකට. මේ මේ දැන් මම කළා උත්තේජනයක් ඇති කරලා දෙනවා. ඊට පස්සේ හැබැයි ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ මේ පිළිබඳව මේ වටිනාකම ඒක ඉගෙන ගැනීමෙන් තියෙන ලාභය නැත්නම් ඒ කීර්තිය ආර්යමනවා කියලා දෙනවා. ඊට පස්සේ ඒ මිනිස්සයා ගියාන් පස්සේ අපි අනික් පොත් ටික ඔක්කොම පැත්තකින් තියලා ඉංග්‍රීසි පොත තමයි අතට ගන්න. ඔක්කොම පැත්තකින් තියනවා. මොකවත් ඕනේ නැහැ කියලා. ඒ ඒ උත්තේජනය, ඒ උත්තේජනය ඇති කරලා දෙන්න ඕනේ. තේරුණා නේද? මේ ඔය සිව් පිළිසිඳියා කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා. ඒ අර්ථය කියලා කියන්නේ සොයාගෙන යනු ලබන දෙය. එහි වටිනාකම කිව්වයන් පස්සේ අර්ථය කියන්නේ අපි හොයාගෙන යන නිර්වාණයනේ. ඒ නිර්වාණයේ වටිනාකම දැනගන්න ලෝකයේ යථාර්ථය පෙන්වන්න ඕන දුකයි කියලා. එතකොට මිනිස්සු උත්තේජනය වෙනවා. මේ කොහෙද ඉන්නේ දුක් ගොඩක් ඇතුළේ නේද ඉන්නේ? පැනලා දුවන්න ඕනේ කියලා පටන් ගන්නවා. ඔබ ගිනි ගොඩක් ඇතුළේ ඉන්න බව පෙන්වන්න ඕනේ. එතකොට පැනලා දුවනවා. මට අල්ලන්න බැරි තරම් වේගෙන් ඒ කට්ටිය දුවනවා. මම මෙහි ඉන්නවා. උන් දුවනවා. ඈ මං අහන ඕක ඇදුවන්නේ. අනේ හාමුදුරනේ අපිට නම් බෑ ඔතන ඉන්න. අපි යනවා. හාමුදුරුවෝ නම් ඉන්න කියලා දුවන්න පටන් ගන්නවා. ආන් මේක තමයි උත්තේජනය කියලා කියන්නේ. ඒ උත්තේජනයේ ඇතිවෙක සමුත්තේජේසි කියලා කියන්නත් ඕකයි. බුදුහාඳුරුත් වැඩේ කරනවා. සමුත්තේජේසි කියන්නේ උත්තේජනයටපත් කරනවා ඊට පස්සේ නවත්තන්න බෑ. ඒකට යනවා. තේරුණේ? එහෙමනම් අපි යන්න ඕනේ පාරක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකේ මුල තියෙන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ඇති කරගන්නවා කියන්නේ සෝතේට ආපන්න වෙනවා ඒ සඳහා අපිට සක්කාය දිට්ඨිය නැති කරගන්න ඕනේ සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨියේ දැඩි බව ආත්ම දිට්ඨිය කියන්නේ ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා මුලා වීම මේක අසත් ධර්මයක් සත් ධර්මයක් නෙමෙයි මේ මුලාව ඇති උනේ අනවබෝධයවත් අවිද්‍යාව නිසා තේරුණා නේද? මම ඊයේ පෙරේදාවේ පටිච්චසමුප්පාදය කියනකොට ලියලා තියෙන පොතක් කරන් බැලුවා. බුදුහම්මෝ විනාඩි 5 කියේවි මගේ ඉතේ රටේ ඇතින්න පටන් ගත්තා. මේ පැත්තක විසිකලා නිකන් ඒ පොත කිව්වොත් එහෙම සෝතාපන්න පුද්ගලයේ සෝවාන් බවක් ප්‍රතික්ෂේප කරනවා. ඕන්න <laughs> වගේ මහා මේ අවුල් ජාලාවක් බවට පත් කරලා තියෙන්නේ. මම කියන එක පිළිගන්න එපා ඔය කට්ටිය. මම මෙතරම කියන්නේ ඔය කට්ටිය හිතලා බලන්න. මෙච්චර ලස්සනට දකින්න පුළුවන් ඵල හේතුව ඈ බලන්නකො ලස්සනට ත්‍රිලක්ෂණය කියන එක පේන්නේ නැද්ද කියලා? හිතානිත්‍ය දුක යනාත්මය කියලා පිළිගන්නව නේද? පැහැදිලිවම පිළිගන්න පුළුවන්. පිළි අරගන්න එපා. දන්නව නේද? මේක ධාතුමය සංකල්පයක් කියන එක. එහෙනම් මේ හැම එකක්ම ලැබෙන්නේ හිත හේතු කොටගෙන නේද? එහෙනම් මේ හැම එකක්ම අනිත්‍ය දුකයි අනාත්මයි නේද? ඇහෙන් ආවත්, කනෙන් ආවත්, දිවෙන් ආවත්, කයෙන් ආවත්, කොහෙන් ආවත් අනිත්‍යයි නේද? වේගයක් තුල නේද අපි ජීවත් වෙන්නේ? යමක් අනිත්‍ය නම් ඒක දුකයි නේද? එහෙනම් මේවා ගත හැකිද අනිත්‍ය නම්? දුක නම් ගත යුතුද? කියන දේ කියන දේ අහන්න නැත්නම් මගේ කියන්න පුළුවන්ද? අනාත්මය කියන්නේ කියන දේ අහන්නේ කියන එක. ඉතින් බලන්නකො මමත්වයේ කඩාගෙන වැටෙනවා නේද? අන්හව දෙතුණුම් කරනවා නේද? මගේ කියලා ගන්නවත් බෑ, මම කියලා ගන්නවත් බෑ, රෙන්නවත් බෑ, ගැටෙන්නවත් බෑ. මේ තියෙන ත්‍රිලක්ෂණ යනුම මේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණය. ඉතින් මේ ත්‍රිලක්ෂණය අනුව ජීවත් වෙන්න. හැම ක්‍රියාවක් ළඟදීම හිත හේතුවයි කියන හිතන්න එච්චරයි. හිත හේතුවයි. හිත හේතුවයි. ඊටාම සරලව පහසුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නේද? ආන් ඒකයි. ඉතින් මොන්න මේකයි දැන් අපි ඉදිරියට තේ ටිකක් බීලා අද තියෙන සමාධිය ගැන කතා කරන්න. එදා සීලය ගැන කතා කළා නේද මම? කතා කළා නේද? එතකොට සමාධිය ගැන කතා කරන්න තියෙන්නේ දැන් මේ මුල් දේශනාව දැන් මම කිව්ව දේවල් හොඳ නැද්ද නරකද හොඳද? හොඳා නේද? හොඳා. ඉතින් ඔයගොල්ලෝ බණ භාවනා කරන්නේ නැන්නේ. බණ අහන්න ඒක නේ හිතන්න එච්චරයි. මේ කිව්වේ ඇත්තද කියලා හිතන්න. එතකොට ඒ කට්ටියටත් මේ දැනීම ඇති වෙනවා. අනිවාර්යයෙන් මේ දැනීම ඇති වෙනවා. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. අසා ගන්නවා, දරා ගන්නවා, සිත. සිතනවා විමසනවා සිතා විමසා මොකද කරන්න ඕනේ පිළිගන්නවත් දැනගන්නවා ඈ හරියට හරි පිළිගන්න එපා අසාගන්න දරාගන්න ඒත් පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒ දෙකම පැත්තකට දාන්නකෝ පිළිගැනීමවත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා අසා ගන්න, දරා ගන්න, හිතන්න විමසන්න. හිතා විමසාව, හිතා විමසා දැනගන්න. ඔයගොල්ලෝ නිතරම හිතන්න මේ මේ විදිහට මේ හාමුදුරුව කරන දේශනාව තුළින් අපේ රාගය, ద్వේෂය, මෝහය කොච්චර දුරට අඩු වෙනවද? ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව කොච්චර දුරට වැඩෙනවද? ආන් මේ දේ සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අකුසල මර්ධනය සහ කුසල වර්ධනය. ඒ දේ සිද්ධ වෙනවා නම් මේ බුද්ධ දේශනාවක් කියලා පිළිගන්න. නැත්තම් ප්‍රතික්ෂේප කරන්න යන්න. නැගිටලා යන්න. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ ඒකයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ විදිහට නොයේක් දෙනා නොයේක් දේවල් කියන්න පුළුවන් මං කිව්වයි කියලා. පිළිගන්න එපා ඒවා. මගේ ශ්‍රීමුකයෙන් අහගෙන ඇවිදින් කිව්වත් පිළිගන්න එපා කිව්වා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. අසා ගන්න කිව්වා, දරා ගන්න කිව්වා. සුත්තේ ඕතාරේ තබ්බෝ විනයේ සන්දාසේ සන්දස්සේ තබ්බෝ. ඔය සතර මහා පදේශ කියන එකක් තියෙනවනේ. විනය සමග සංසන්දනය කරන්න කිව්වා. විනය කියලා කියන්නේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය. මේ දේශනාව තුළින් මගේ රාගය, දෝෂය, මෝහය. රාග, ද්වේෂ, මෝහ කොච්චර අඩු වෙනවද? සුත්තේ සන්දස්සේ තබ්බෝ කියලා කියන්නේ මේ සූත්‍ර සමග සංසන්දනය කරන්න. නෑ සුත්තේ ඕතාරේ තබ්බෝ ඈ. සූත්‍ර වල බස්සන්න. සූත්‍ර වල බස්සනවා කියන්නේ සූත්‍ර කියලා කියන්නේ මේ ධර්ම විනය තුලින් කොච්චර දුරට ශ්‍රද්ධාව ඇති වෙනවද, කරුණාව ඇති වෙනවද, මෛත්‍රිය ඇති වෙනවද, ප්‍රඥාව ඇති වෙනවද? ආන් එහෙම වෙනවා නම් බුද්ධ දේශනාවක් කියලා පිළිගන්න කිව්වා. මේකෙන් කියන්නේ මේකයි. අකුසල මර්ධනය හා කුසල වර්ධනය මේ දේශනාව තුළින් කොච්චර අපේ අකුසල මර්ධනය වෙනවද රාග දෝෂ මොහ අඩු වෙනවද ඊළඟට කුසල වර්ධනය වෙනවද කරුණාව මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව දියුණු වෙනවද අන්න එහෙම වෙනවනම් මේක බුද්ධ දේශනාවක් කියලා පිළිගන්න තව කෙනෙක් කියන්න පුළුවන් මම මේ කහගෙන ආව යහවල් පන්සලේ ඉන්නවා රහතන් වහන්සේලා සංඝයා ඉන්නවා. ඒ අයගෙන් අහගෙන ආවා. එහෙම කිව්වත් අර වැඩේම කරන්න කිව්වා. තව කෙනෙක් එන්න පුළුවන් කිව්ව හවල් පන්සලේ ඝණයා ඉන්නවා. ඈ? ඇහිනා. ඝණයා කියන්නේ තුන් නමක් කියන එකයි. සංඝයා කියන්නේ හතර නමක්. හතර නමට වැඩි නම් සංඝයා. හතර නමට අඩු නම් ඝණයා. තුනයි. තුන් දෙනෙක් ඝණයා කියන්නේ. ඒ ඝනත්වය කියලා කියන්නේ ත්‍රිකෝණත්වයේත් නෑ නේද? ඝනත්වය කියන්නේ. ඉතින් සමහරුන්ට තද වුණාම නම් එක්කෙනාටත් ඝණයා කියලා කියනවා. ඒක වෙනම කතාවක්. එක්කෙනාට කියන හොරගණයා කියලා කියන්නේ. තද වුණා. ඈ අපි ඝනත්වයේ මනින්නේ ත්‍රිකෝණය තුලින් නේද? තුන් දෙනාට ගණයා කියලා කියන්නේ. එක්කෙනා පුද්ගල, දෙන්න යුග, තුන් දෙනා ඝන, තුන් දෙනාට වැටෙනම් සංඝ. යුගල නෑ පුද්ගල යුගල ඝන සංඝ ඒ විදිහට එන්නේ. ඒකට මං අහවල් පන්සලේ ඉන්නවා ඝණයා තුන්නමක් ඉන්නවා. ඒ තුන්නම රහතන් වහන්සේලා ඒ අයගෙන් අහගෙන ඇවිදින්නේ කියන්න කිව්වත් අර විදිහටම කරන්න පුළුවන්. අහවල් පන්සලේ ඉන්නවා රහතන් වහන්සේ කෙනෙක්. ඒ රහතන් වහන්සේගෙන් අහගෙන ඇවිදින් කියන්න කිව්වත් අර විදිහටම කරන්න පුළුවන්. ඈ මේ දේශනාව තුළින් අකුසල මර්ධනය වෙනවද කුසල වර්ධනය වෙනවද? එහෙමනම් බුද්ධ දේශනාවක් කියලා පිළිගන්න ඕනේ. දැන් ඇත්ත වශයෙන් මේ අතරමහා පදේශනම් කියලා දෙන්න වටිනවා. මොකද අද හාමුදුරුවෝ 19ක් යකින් කිව්වොත් බණ බුදුහාමුදුරුවෝ 19කේ බණ කියන්නේ. එහෙම නේද? 19ක් කිව්වොත් බණ 10ක්. ඒකට අමාරු වැටෙන්නේ කවුද? අනේ මේ අසරණ ජනතාව අමාරු වැටෙන්නේ. මේ මේ ගිහි ජනතාව. ඒ කට්ටිය ඉතින් ඔහේ විකල්ප වෙලා ඉන්න මොකක්ද අප පිළිගන්නේ මේ කියලා. ආන් ඒක නිසා මේ සමාජයට කියන්න තියෙන්නේ කවුරු කිව්වත්, ආම්දුරණමක් කිව්වත්, උපාසක මහත්තයෙක් කිව්වත් උපාසිකාවක් කිව්වත් කවුරු කිව්වත් මේ දේශනාව තුළින් කොච්චර දුරට අපේ රාගය අඩු වෙනවද, ද්වේෂය අඩු වෙනවද, මෝඩකම අඩු වෙනවද, කොච්චර දුරට කරුණාමෛත්‍රිය වැඩි වෙනවද? ඈ අකුසල මර්ධනය හා කුසල වර්ධනය. ඒ දේ සිද්ධ වෙනවා නම් බුද්ධ දේශනාව කියලා පිළිගන්න.